සමන්ත චක්කවාලේසු අත්‍රා ගත්තන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා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 තත් කතමෝ උපේක්ඛා සම්බොජ්ජංගෝ යා උපේක්ඛා උපේක්ඛනාජ්ජුපේක්ඛනා මජ්ජත්තතා තිත්තස්ස උපේක්ඛා සම්බොජ්ජංගෝ අයං උච්චති උපේක්ඛා සම්බොජ්ජංගෝ තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ මේ ජීවිතය සකස් කරගන්න අපේ මේ ජීවිතය සකස් කරගෙන සතර ජීවිතය සූපත් කරගන්න අවශ්‍ය කරන මඟ පෙන්වීම ලබා ගන්නයි මේ නිවන් මඟ කියන ධර්ම දේශනා මාලාව අපි සංවිධානය කරන්නේ. ඉතින් මේ අතන්ට ඒ උතුම් ධර්මය තමන්ගේ ජීවිතයට එකතු කරගෙන මේ ජීවිතය සාර්ථක කරගන්න වගේම සතර සූපත් කරගෙන සියලු දුක් නැති කරගන්නවා කියන අදිස්ථානය ප්‍රාර්ථනාව හිතර ගන්න ඕනේ. බෝධිඅංග පිළිබඳ දේශනාව ආරම්භ කරන දවසේම මම මේ අතන්ට කිව්වා මතක ඇති දැන් ඉතින් වැඩ තියනවා කියලා. හිතේ මැදිහත් බවක් නැත්නම් සුඛ දුක්ඛයන්ට විරුද්ධ වෙනවා නම් හැම වෙලෙම ඇලෙනවා නම් ගැටෙනවා නම් ලාභ ලාභ නිന്ദා ප්‍රශංසා යස අයස සැප දුක කියන අටලෝ දහමෙහි මේ හිත සැලෙනවා නම් පින්නත් මේ ඒක සත්‍ය අවබෝධ කරගන්න බාධාවක් වෙනවා. බෝධි අංග කියන්නේ අවබෝධයට හේතු වෙන අංග වෙන කාරණා. එතකොට ඒකට රුකුල් දෙන ඒකට නොයෙකුත් කෘත්‍යයන් සිද්ධ කරමින් ඒ අවබෝධය ඇති කරගන්න අවශ්‍ය කරන අංගයන් වලට තමයි අපි බෝධිඅංග කියලා කියන්නේ. ඒකට ඒකෙන් එකක් තමයි උපේක්ෂාව කියලා කියන්නේ. හිතේ උපේක්ෂාව ඇති කරගන්න ඕනේ. උපේක්ෂාව කියන එකේ තේරුම තමයි මේ සැපයට එහෙම නැත්නම් දේශයට, ප්‍රේමයට වගේ දේවල් වලට හිත ඒක හිත සංසිඳලා තියෙන ගතිය. මේ සංසිඳීම කියන එක අපි බලන්න ඕනේ මොකක්ද මේ කියලා. ඒක අපි හොඳට තේරුම් ගන්න ඕනේ පින්නත් මේ ඒ කියන්නේ දැන් වේදනා සංඥා සංකාර විඥාන කියලා කියන මේ ප්‍රධානස්කන්ධයන් උපේක්ෂාවෙන් උපේක්ෂාව එක යෙදෙනකොට ඒ වාගේ සංසිඳීමක් ඒ වාගේ මැදිහත් භාවයක් තියෙනවා. ඒ ඒ මැදිහත් භාවය අපි හරි ප්‍රවේශමෙන් තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ අපිට මේ ලෝකේ සැප ඇති වෙනකොට දුක් ඇති වෙනකොට ඒවා ඒ කිසිම දෙයක් පිළිබඳව නොසැලෙන ස්වභාවය. සැප දුක්ඛයන්ට අවිරුද්ධ වෙන ස්වභාවයට කියන උපේක්ෂාව කියලා. ඒක මේ හිතෙන් කැමති වෙලා හිත සැලිලා අපි දත්පිටිකාගෙන ඉන්න ගතිය නෙවෙයි. අතුලාන්තයෙන්ම හෙල්ලෙන්නේ නැති නැදිහත් ස්වභාවය. අතුලාන්තයෙන්ම හෙල්ලෙන්නේ නැති නැදිහත් ස්වභාවය තමයි මේ උපේක්ෂාව කියලා ගන්නෙ. ඉතින් අපිට පුළුවන් වෙන්න ඕනේ ඒ தත්ත්වයටපත් වෙන්න මොකක්ද කරන්න ඕනේ කියලා තේරුම් ගන්නත් ඕනේ. ඒ වගේම එවැනි தත්ත්වයක තියෙන වටිනාකම, එවැනි தත්ත්වයක තියෙන විදහස් බව හොඳට තේරුම් ගන්න ඕනේ. අපේ ජීවිතයේ ගෙවනකොට අපිට හරි කරදරකාරී තත්ත්වයන් තියෙනවා. ඒ කරදරකාරී තත්ත්වයන් තමයි පින්නත්නේ වෙන මොකක්වත් නෙමෙයි වෙන්නේ මේ ලෝකේ ලාභය අලාභය හමුවේ අපේ හිත ගොඩගාපු මාළුවෙක් වගේ සැලෙනවා. නිന്ദා ප්‍රශංසා හමුවේ සැලෙනවා. සැප දුක් හමුවේ සැලෙනවා. එතකොට ඒ වගේ යස අයස හමුවේ සැලෙනවා. ඉතින් එහෙම සැලි සැලි සැලි සැලි තමයි අපි හැම වෙලේම ජීවත් වෙන්නේ. කවදා වෙනකම්ද නේද? මැරෙනකම්ම කියලා ගන්න බෑ. මරණයට පස්සෙත් එහෙම තමයි. ඒ නිසා සසර ජීවිතේම තිරිසන් සතෙක් වෙලා ඉපදුනොත් ඕවා ඉදිරියේ සැලෙන ගතියක් තියෙනවා. යාට යහපතක් වෙනකොට යා බොහොම කැමති වෙන අතරේ අයහපතක් වෙනකොට බොහොම හිතෙනවා. ඉතින් ඒ වගේ අපි කල්පනා කරනකොට අපේ හිත මධ්‍යස්ථ ස්වභාවයේ සබා ගන්නවා කියන්නේ මේවා ඉදිරියේ නොසැලෙන ස්වභාවයකටපත් වීම. මේවා ඉදිරියේ නොසැලෙන ස්වභාවයකටපත් වීම. මේක කොයිතරම් දුරට සාර්ථකද කියලා අපි බලා ගන්න ඕන. අපේ මේක එක අතකින් අපි ඇති කරගන්න ඉතා විශාල නිම්මක්. මගේ හිත කොච්චර උපේක්ෂාවේ වැටලා තියෙනවද? එක එක එක පුංචි පුංචි අවස්ථා පවා පින්නන්නේ. Taman Taman සන්තක දේවල් එක්කෙනා එක එක්කෙනා අර ගන්නකොට නැත්නම් Tamanට විරුද්ධ වෙන ආකාරයට මම කැමති ආකාරයට නැතුව එක එක්කෙනාගේ කටයුතු සිද්ධ වෙනකොට තවත් නිර්සන දේවල් සිද්ධ වෙනකොට වැරදි වැඩ කරනකොට Taman ඍජුව ඉන්නකොට පවා වැරදි වැඩ කරනකොට තමන්ගේ ගුරුවරුන්ට දොස් කියනකොට තමන්ට දොස් කියනකොට ඊළඟට තමන්ට ප්‍රශංසා කරනකොට ඉතින් නිකම් බෑ නේද නින්දා ප්‍රශංසා කියලා ගුවනම් පැහැදිලිවම නින්දා ප්‍රශංසාවල තමන්ට ලැබෙනකොට තමන්ගේ අම්මා තාත්තට ලැබෙනකොට සහෝදරයන්ට ලැබෙනකොට පරම්පරාවට ලැබෙනකොට ඉතින් අපිට පුළුවන්කම තියෙන්න ඕනේ මේකේ තේරුම අසාධාරණයට විරුද්ධව නිකන් ඉන්නවා කියලා නෙමෙයි. මේක හරියටම තේරුම් ගන්න ඕනේ. අසාධාරණයට විරුද්ධ විරුද්ධ වීම කියන එකේදී මම හැමදාම කියනවා සටනට යන්නට ඕනේ අසුචි තවරා ගන්නේ නැතුව. කාට හරි අසුචියෙන් ගහන්න පුළුවන් නම් යහපතක් වෙනවා නම් අසුචියෙන් ගැහුවොත්. කාට හරි ගහන්න ඕනේ. ඒකෙන් යහපතක් වෙනවා නම් හැබැයි. හරිද? ඒකද සමහර වෙලාවල් කියනවා අපේ දරුවන්ට ඒ වගේම සමහර අයට ටිකක් අදින් කතා කරපුවාම ඇත්ත පෙන්නලා දුන්නාම නැත්නම් ඒ වගේ දේවල් කරපුවාම මගේ අසුචියෙන් හරි ගහලා කෙනෙක්ව හදාගන්න පුළුවන් නම් හදාගන්න ඕනේ කියලා මම කියන්නේ. හැබැයි Taman තවර ගන්න නැතුව. අනි අරයට අසුචියෙන් ගැහුවා නම් එයා නිවැරදි වෙනවා කියලා දන්නවා නම් අපිට පුළුවන් වෙන්න ඕනේ එයාට අසුචියෙන් ගහන්න. කොහොමද හැබැයි තමන්ගේ අතේ ගාගන්නේ නැත්නම් ඒකට වැස්ස වෙන්න ඕනේ. ඉතින් අන්න ඒ ක්‍රමයේ මතක තියාගන්න ඕනේ. ඒ ඒක තමයි උපේක්ෂාවෙන් යුක්තව කටයුතු කරනවා කියන්නේ. උපේක්ෂාවෙන් යුක්තව කටයුතු කරනවා කියලා කියන්නේ සියලු අසාධාරණයන් සිද්ධ වෙනකන් ලෝකයේ මිනිසුන්ට ධර්මයේ විනාශ වෙනකන් හැම එකක්ම කරනකන් නේද? නිවට නියාලු විදිහට ඉඳීම නෙවෙයි. ඒවා මේ විදිහට අතගත්තහම තමයි අපි ලොකු අපහසුකම් වලට වැටෙන්නේ. බුදුරජාණන් වහන්සේ නිවට නියාලුව හිටියේ නැහැ. අන්නේ තීර්ථකයන් ඉදිරියේ නිවටව නියාලුව හිටියේ නැහැ. සිංහනාද කරන්න කියලා දේශනා කරා කියලා. මේ සිංහනාද කරන්න කියලා දේශනා කරේ හැබැයි Taman ආරක්ෂාවෙන් ධර්මය මොකද්ද කියලා තේරුම් ගන්න ඕනේ. ධර්මය තුලින් පෝෂණය වුණා නම් පින්නත් මේ Tamanගේ සිත තමන්ගේ සිත හොඳින්ම ඒ හැම දෙයක් පිළිබඳවම තේරුම් අරගෙන කටයුතු කරන ස්වභාවයකටපත් වෙනවා. ඉතින් මේ උපේක්ෂාව කියන එක මොකක්ද කියලා අපි මූලිකව දැනගමු. එක පැත්තකින් තියෙනවා විදර්ශනා උපේක්ෂාව කියලා උපේක්ෂාව. තව පැත්තකින් තියෙනවා සංකාර උපේක්ෂාව කියලා තවත් උපේක්ෂාවක්. මේ මේ දෙක මොකක්ද කියලා බලන්න ඕනේ. මේ බලන්න විදර්ශනාව හේතුවෙන් අපේ හිත තුළ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන් වැටහීමෙන් මේ සංස්කාරයන් විශේෂෙහි අපිට උපේක්ෂාවක් නැති වෙනවා. එතකොට අන්න ඒ සංස්කාරයන් විසෙහි උපදනා වූ උපේක්ෂාව තමයි විදර්ශනා උපේක්ෂාව කියලා කියන්නේ. ඉතින් ඒක ගැන අපි තේරුම් ගන්න ඕන පොඩ්ඩක්. මේ බලන්න මෙන්න මේ විදිහට අපි අනාත්ම සංඥාවාදිය කරපුවාම මොකක්ද උනේ කියලා අපි පොඩ්ඩක් බලමු. ඒ ඒ අවස්ථාවවලදී මම දිගින් දිගටම කියලා දුන්න උදාහරණයක් මේ අවස්ථාවට ගත්තම අපිට ගොඩක් පහසුයි. දැන් මෙතෙන්ට ඇවිල්ලා කවුරු හරි මට දැනගෙන දැනගෙන යනවා. මෙතෙන්ට ඇවිල්ලා මට පරුස වචන කියලා බයිනවා මේ ඇත්තෝ ඉද්දි. මේ හැම කෙනාගේම ඒ කෙරෙහි දක්වන ප්‍රතිචාරය එකම වෙයිද? එක එක්කෙනා එක එක විදිහට සමහර කට්ටිය කට්ටිය ගහන්න පණි. සමහර කට්ටිය බනින්න පණි. සමහර කට්ටිය එහෙම නැතු ඉඳි. සමහර කට්ටිය මොකක් හරි මෙතන ප්‍රශ්නයක් කියලා දැනගන්න ඕනේ කියලා ආසාවකින් ඉඳි. නේද? ඇයි ඒ? එක එක්කෙනා එක එක විදිහ උනේ ඒ ඒ කෙනාගේ సంతානගතව දැනට සකස් වෙන විදිහට. ඒ ඒ කෙනාගේ මානසිකාර හැදෙන විදිහට. ඒ ඒ කෙනා තුළ උපදින්නා වූ චිත්ත වේගයන්. ඒ ඒ කෙනා තුළ උපදින්නා වූ චිත්ත වේගයන් අනුව ඒ ඒ ශරීර ක්‍රියාත්මක වුණාද නැද්ද? මොකක්ද සිද්ධියක් වුණා. ඔක්කොටම එක වගේ වෙන්නේ නැහැ. මම කියනවා අර තැනත්තා මෙතෙන්ට ඇවිල්ලා කෑ ගහනකොට එක එක්කෙනා තුළ අපි දැන් උදාහරණයක් වශයෙන් කියමු කරන්ට් එකක් උපදිනවා. අපි විදුලියක් උපදිනවා වගේ එකක් වෙනවා මානසිකව. ඒ විදුලියේ ප්‍රබලත්වය අනුව තමයි මේ ශරීරය නටන්නේ. සමහර කෙනෙක් මට ඇවිල්ලා මෙතන පරිවර්තන කියලට ඔය පැත්තෙන් පයින් දෙද කියනවා නේද? පද්දේ කරේ කියලා පරිවර්තන කියාගෙන පණින් දෙද කියනවා. ආන්ගේ පයින්වාද පැනෙනවාද? පැනෙනවා. ඒ පැනෙන්නේ එයාගේ අතුලාන්තයේ උපදින චිත්ත කිරිය වායෝ ධාතුව කියලා කියන ඒ ඒ චිතින්දා උපදින වේග ප්‍රබල ඉපදුන හින්දා. ඒ උපදින්න හේතුන හේතුන මාධ්‍ය තමයි හේතුන සම්පත තමයි අර පරස වචන කියලා බයිනවා දැකීම. ඒ දකිනකොට ඒ ඒ ඒ ඒ කෙනා තුල ඒ වගේ ලොකු වේගයක් ඉපදුනා. තවත් කෙනෙක් තුල අඩු වේගයක් ඉපදුනා. තවත් කෙනෙක් තුල අඩු වේගයක් ඉපදුනා. මධ්‍යස්ථ වෙන විදිහ බලන්න එක එක්කෙනා තුල උපදින්නා වූ චිත්ත වේගයන් අනුව ඒ ඒ ශරීර නටනවද නැද්ද? දැන් තියෙන විදුලි පංකා වගේ. ඒ විදුලි පංකා වලට ඒවා එක එක වේගෙන් කරකෙන්නේ ඇයි? සමහර ඒවා අඩු වෙන සමහර ඒවා එතන ස්විච් එකෙන් අපි කරන්නේ කරන්ට් එක අඩු වැඩි කරනවා. කරන්ට් එක අඩුවෙන් වැඩියෙන් ආවොත් ඒවා වැඩි වේගෙන් කරකිනවා. අඩුවෙන් ආවොත් අඩුවෙන් කරකිනවා. නේද? ආ. දැන් එහෙනම් ඒ කියන්නේ කරන්ට් එක අඩු නම් අඩුවෙන් කරකිනවා. කරන්ට් එක වැඩි නම් වැඩියෙන් කරකිනවා. කරන්ට් එක වැටෙන හැදෙන හැටියට මිසක් ආ ඒවා මේ විදුලි පංකාවල වැරද්දක් නෙවෙයි. මේ විදුලි පංකා දිහා බලලා අද අපි හිතමුකෝ මොකක් හරි කාරණාවක් උඩ මේ ටැන් වලට කරන්ට් එක යන ක්‍රමය දෙයක් හදලා තියෙනවා කියලා. ඉතින් ඒ ඈත ඉඳන් එන කරන්ට් එකක් තියෙන ඒකට ඒ වයර් අමුණලා තියෙන විදිහට සමහර විදුලි පංකා වලට අඩුවෙන් යන්නේ. ඉතින් අපිට තරහ යනවා මේ ෆෑන් එකත් එක්ක. මේක හිමින් කරගන්නේ කියලා තරහ යනවාද? නෑ. ඇයි තරහ යන්නේ නැත්තේ? ඒකේ කරන්ට් එක උපදින විදිහට අනුව තමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ බලන්න විදුලි පංකාව හිමින් කරකුණත් හයියෙන් කරකුණත් අපේ හිත මධ්‍යස්ථද නැද්ද මධ්‍යස්ථද නැද්ද නේද අන්න බලන්න යමෙක් යම් විදර්ශනාවකින් තමන් ගැන විදර්ශනා කරලා අනුන් ගැන විදර්ශනා කරලා අපේ කුණාරණ යමෙක් දැනගන්නවා මේ රූප හමුවේ ශබ්ද හමුවේ ගන්ධ හමුවේ රස ස්පර්ශ ධම්ම කියලා කියන මේ නොයේකු සිද්ධි සිද්ධ වෙනකොට එක එක එක එක උපකරණ වල තරම් ටික උපදින්නේ එක එක ගානක්. හරිද? හවුද නැද්ද? මේ මනුස්ස ලෝකයේ මේ මනුස්ස ශරීර උපකරණ විදිහට එක එක සිද්ධිවලදී ඒ ඒ කෙනාගේ సంతාන තුළ උපදින කරන්ට් එකේ හැටියට නැත්නම් උපදින චිත්ත වේගයේ හැටියට හ්ම් හැටියට තමයි ඒ උපදින සකස් වෙන සකස් වෙන දේ හේතු ඇතුව සකස් වෙන දෙයට කියන සංස්කාරය කියලා. අන්න ඒ චේතනාව සංස්කාරය කියන චේතනාව තමයි එතකොට චේතනාව අනුව නේද මෙයා මේ ක්‍රියාව සිද්ධ වෙන්නේ. මේ උපදින චේතනාව එයාට අයිතියක් නැතය කියන විදර්ශනා නුවණ Tamanට තියෙනවා නම් ඒකාවේ හිත වැටෙනවද නැද්ද? මධ්‍යස්ථ භාවය වැටෙනවද නැද්ද? මොකද කියන්නේ? නේද? අන්න එහෙනම් අන්න ඒ උපේක්ෂාවට කියනවා විදර්ශනා උපේක්ෂාව කියලා. ඔය අනාත්ම ලක්ෂණේ හින්දා. ඊළඟට බලන්න මට බොහෝම ආදරය කරන කෙනෙක්ගේ ආදරය හදිසියෙම වෙනස් වුණා. හ්ම් මොකද වෙන්නේ? දැනෙනවද නැද්ද? ඕ සැපෙහි දුකෙහි යසායෙහි නිന്ദා ප්‍රශංසාවේ සැප සැප දුකෙහි ඕ නේද ලාභෙහි අලාභෙහි ඕ එතකොට එන වෙනස් වෙනවා. වෙනස් වෙලා තමන්ගේ හිත ගොඩ දාපු මාළුවා වගේ හැලෙන්න පටන් ගන්නවා. නේද? නිින්ද යන්නේ නැහැ. එළි වෙනකන් නිින්ද යන්නේ නැහැ. උදේම ආය මහා කලබලේ. නේද තිබ්බටත් පෙර හදන්න ලොකු උත්සාහයක් ගන්නවා හ්ම් ඉතින් මේ වගේ සැලෙන ගතියක් තියෙන්නේ ඇයි අනිත්‍ය ලක්ෂණ දන්නේ නැති හින්දා අනිත්‍ය ලක්ෂණය දන්නේ නැහැ අනිත්‍ය ලක්ෂණය කලින්ම දන්නවනම් අයියෝ මේක ඉතින් ආය සකස් කරත් ආය තිබ්බ තත්ත්වයට ගත්තත් ආය වෙනස් වෙන්න පුළුවන් නේද එතන මේ වෙනස් වෙන ලෝකේ නොවෙනස් වෙනවාය කියලා මම ගන්නෙ නෑ කියලා අතුලාන්තයෙන් නේද උපේක්ෂාවෙන් වාසය කරන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණ වේලාවේදී ආනන්ද හාමුදුරන්ගේ ප්‍රේක්ෂාව නැතුව ගියා. ආනන්ද හාමුදුරන් කියන ධර්ම භාණ්ඩාගාරය. ඔන්න තේරුම් ගන්න ඕනේ. ඔය වචනේ ඔය කාරණාව වැඩියෙන්ම හොඳ මට. මේ අස්සන්න නේද? ඇයි? මේ අස්සන්ට වැඩිය මේ අස්ස බණ අහන මම බණ කියනවා. එතකොට මේ අවස්ථාවේදී මම පොඩි සූටි ධර්ම භාණ්ඩාගාරය මේ පොඩි හරි ආනන්ද හාමුදුරුවෝ වගේ වෙන්න යනවා නෙවෙයි. <laughs> එතකොට මේ මේ ධර්ම භාණ්ඩාගාරයේ විදිහට ආනන්ද හාමුදුරු මහා ධර්ම භාණ්ඩාගාරය සැලුණා. නේද? උන් උපේක්ෂාවෙන් ඉන්න බැරි වුණා. බුද්ධ පරිනිර්වාණය සිද්ධ වෙන වෙලාව උපේක්ෂාවෙන් ඉන්න බැරි වුණා. එහෙනම් ධර්ම භාණ්ඩාගාරයක් වුණාට හරියන්නේ ආනන්ද හාමුදුරු තරම් ධර්මයේ දරාගත්තත් හරියන්නේ නෑ කියන එකයි ඒකෙන් අපිට එන්නේ මේ බුද්ධ ශාසනයේ චරිත ටික. නේද? බුද්ධ ශාසනයේ තියෙන චරිත ටික ඔක්කොම අරගෙන ගවේෂණය කරපුවාම අපි ඔක්කොටම පුදුමාකාර දේවල් ගන්න තියෙනවා. දැන් ධර්ම භාණ්ඩ ආනන්ද හාමුදුරුවෝ තරම් ධර්ම භාණ්ඩාගාරයක් වුණත් හරියන්නේ නැහැ. හරිද? එච්චර ලොකු ධර්ම භාණ්ඩාගාරයක් ඒ ආනන්ද හාමුදුරන්ට ඒ සැලෙන වෙලාවේ බුදුරජාණන් වහන්සේ දුන්න උපදෙස මොකද්ද? මේ බලන්නකෝ කොච්චර පොඩි දෙයක්ද කියලා අපිට හිතෙනවා මේක කියද්දී. ආනන්ද වෙනස් වෙන දේ, පළුදු වෙන දේ, කැඩෙන දේ, දිදෙන දේ වෙනස් වෙන්නේ නැහැ, පළුදු වෙන්නේ නැහැ, කැඩෙන්නේ නැහැ, දිදෙන්නේ නැහැ කියලා දඬ එපා කියලා මං කිව්වා නේද? ගන්න එපා කියලා මං කිව්ව නේද කියලා. ඒ කියන්නේ තමන්ගේ හිතෙන් වටහා ගන්න වටහා ගන්නද ඕනේ මේ මේවා හැදෙන දේවල්, බිඳෙන දේවල්, වෙනස් වෙන දේවල්, නැති වෙන දේවල්, පළුදු වෙන දේවල් කියලා. අපේ හිත අපිට පණිවිඩය දෙන්න ඕනේ. අන්න ඒ පණිවිඩය දුන්නොත් පින්නත් මේ අපිට ලොකු ආදරයක් ලැබෙනවා, ලාභයක් ලැබෙනවා. හ්ම්. ලස්සන රූපයක් ලැබෙනවා. ඒ රූපයත් එක්ක ආදරයක් ලැබෙනවා. හරිද? ඒක බොහොම ප්‍රබල ආදරයක් වගේ දැනෙනවා. හ්ම්. මං හිතුවට වැඩිය මට ජීවිතේ මහා සම්පතක් උදා වුණා කියලා අන්න සැලෙනවද නැද්ද නේද ලාභයක් උපදිනවා කියලා දැනෙනකොට සතුටක් උපදිනවා කියලා දැනෙනකොට වෙවුලන ගතියකට එනවා නේද අපි සමහර වෙලාවට කියනවා සමහර අය වෙවුලන්නේ නැතුව ඉන්නකොට ටිකක් මේක දැනගන්න කියලා නේද අන්න බලන්න යමක් කාට හරි දෙන්න ගියාම වෙවුලන්න පටන් ගන්නවා අන්න ඒ වෙවුලන ගතිය තමයි ඔන්නේ උපේක්ෂාව නැති ගතිය ඉතින් පුරුදු කරන්න ඕනේ ලේසි වැඩක්ද අන්න හරියි නේද? ඒක අමාරු වැඩක්. එතකොට අපි හැම වෙලෙම බලන්න ඕනේ රහතන් වහන්සේ කියන්නේ උපේක්ෂාවෙන් යුක්ත කෙනෙක්. රහත් උත්තමයන්න් වහන්සේගේ సంతානය කියලා කියන්නේ උපේක්ෂාවෙහි රැඳිච්ච දෙයක්. ඒක උපේක්ෂාව කියන ධර්මතාවය මුදුන්මල් කඩක් වගේ මම කෙලින් තියාගන්න ඕනේ. තියාගෙන හැම වෙලෙම මොකද කරන්න ඕනේ? සංසන්දනාත්මකව බලන්න ඕනේ. මේක මම හැමදාම කියන්නේ. මේ ධර්ම දේශනා මාලාව අපි ප්‍රායෝගිකත්වයෙන් ලැබුරු කරගෙන යන්න ඕන එකක් කියලායි හැම වෙලෙම මම කියන්නේ. ඉතින් ඔන්න අද අපිට තවත් අලුත් ඉලක්කයක් හම්බෙනවා. ඒ ඉලක්කය තමයි උපේක්ෂාව කියන එක හඳුනාගත්තා. සැපෙහිදී දුකෙහිදී අන්නර නොකැලෙන නේද? ලාභ ලාභ, නිന്ദා ප්‍රශංසා, සැප දුක, යථායස කියලා කියන මේ අටලෝ දහමේදී හිත හෙල්ලෙන්නෙම නැතුව කියන විදිහට හිත සකස් කරනවා. හරිද? දැන් අපි සමහර වෙලාවට අපි හිතමුකෝ අර උපකරණයක්ම ගන්නකො මොකක් හරි විදුලි උපකරණයකින් කරන්ට් එක වදිනවා. හරිද පිට අපි හිතමුකෝ මොනවා හරි මොනවා හරි අපි පාවිච්චි කරන විදුලි උපකරණ අපි වත් වෙන උපකරණයක් කියන රයිස් උපකරණයක් කියලා හිතන්නකෝ දැන් මේක අත තියෙනකොට කරන්ට් එක වදිනවා. දැන් මේ හදන එක්කෙනා මොකද කරන්නේ? ඇවිල්ලා ඒක හදනවා. නේද? හදලා ඉවරලා ආය පරීක්ෂා කළා බලනකොට චූටි කරන්ට් එකක් වදිනවා. දැන් මොකද කරලා තියෙන්නේ? ආ තාම් පොඩ්ඩක් වදිනවා කියලා දැනෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ආය ආය අර ගලවල එක එක කරලා හදනවා. හදන්නේ කරන්ට් එක එන්නෙම නැති වෙන්න හදනවා. ආන්ගේ විදිහට අපි අපේ හිත දිහා මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී වස්තුන් ලැබෙනකොට නොයේක අවස්ථාවලදී දැඩිව, ඉතා දැඩිව විමසන්න ඕනේ අපේ හිත දිහා. හරිද? ඉතා දැඩි ඉතා සත්‍යවාදී විනත්නි මම ආය ආය කියන්නේ මට මේක කියන්න වචන නැති හින්දා මේක කරගන්න ඕනේ කියන එක කියන්න කරගන්න ඕනේ ඇයි මේ මරණය සිද්ධ වෙන වෙලාවේ කවුද බේරගන්න එන්නේ එහෙනම් මරණය සිද්ධ වී වෙනකොට උපේක්ෂාවේ හිත වැටෙන්න ඕනේ ඒකෝට මගේ හිත මේ මේ අහක තියෙන මේ කුණු ගොඩවල් හින්දා නේද කුණු ගොඩවල් කියන්නේ කිසි වැරද්දක් නැහැ මොකද ඇවිස්සෙන ස්වභාවය ඒවනේ කුණු ගොඩවල් හින්දා මේ හිතේ තියෙන උපේක්ෂාව නැති වෙලා ගිහිල්ලා නම්. ඒක මේ දේශපාලනය වෙන්නත් පුළුවන්. ඒක ආගරේ අපිට උදවමක් වෙන්නත් පුළුවන්. මේ සාසනයේ හින්දා හරි සාසනයේ සාසනයේ දිරස්ථිතියට වැඩ කරනවා කියලා කියන්නේ සාසනය ක්‍රියාත්මක කරනවා කියන එක Taman තුලින්. හරිද? සාසනයේ ව්‍යසනය දැක හරි Tamanගේ උපේක්ෂාව නැති වෙනවා නම් මම සාසනයට විරුද්ධව කටයුතු කරනවා ආගි. හරිද? මේ උපේක්ෂා සහගත බව කුසුම කරන්න ඕනේ. ඉතින් ජීවිතේ ජීවත් කරනකොට දැන් අර්ථ දැක්වීම මතක තියාගන්නකො මොකද්ද? අටලෝ දහමේදී මැදිහත් බව. අද ඒක ඇත්තට දිගයි නම් අටලෝ දහම කියන එක සැප දුක්ඛ සැපයන්හි දුක්ඛයන්හි අවිරුද්ධ ස්වභාවය. ඒකටවත් විරුද්ධ වෙන්නේ නැති හිත එහෙම්මම තියෙන ස්වභාවය. එහෙනම් බලන්න මේක මිම්මක් විදිහට තියාගෙන. හරිද? මේක මිම්මක් විදිහට තියාගෙන. හරියට කුඹුරු යායක් මැදින් තියෙන නියරක් දිගේ බයිසිකලයක් පැදගෙන යන්න උනොත් හ්ම් මම කියන්නේ ආසන්න උදාහරණයක් හරිද එතකොට මේකට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන උදාහරණ එහෙම ඒවා නෙවෙයි කට පිරෙන්න තෙල් වක් කරපු කට පිරෙන්න තෙල් වක් කරපු නේද පාත්‍රයක් හරිද පොඩ්ඩක්වත් තෙල් බිඳුවක්වත් වැටෙන්නේ නැතුව අහකට යන්න නැති වෙන්න අරගෙන යන්න පුළුවන් නම් කොහොමද නේද ඒ තරම්ම සිවුම ඒ තරම්ම සියුම්ව Taman ජීවිතය ගෙවන්න ඕනේ. ඉතින් මොකද කරන්න ඕනේ? ඔන්න වෙලාව දැන්. හරිද? අමර කොණ්ඩ ගැවුම් වෙනකොට මොකද කරන්නේ? කොණ්ඩ එක පැත්තකට ඇදනම් අනිත් පැත්තට හරවලා නේද? ඈ මේ පැත්තෙන් තෙල් දදා තෙල් දදා අර හැන්දෙන් නේද? තල්ලු කර කර තල්ලු කර කොණ්ඩේ හදනවා. අන්න ඒ වගේ නේද? ඉතින් එහෙම ඒ වගේ මේක එක පැත්තකටවත් ඇදෙන්න දෙන්නේ නැතුව මධ්‍යස්ථව තියාගන්න ඕනේ. නේද? මධ්‍යස්ථ තියාගන්න ඕනේ. එන්න ඒකට මහා පුහුණුවක් ඕනේ. මං හැම වෙලේම පරීක්ෂා කර කර බලන්න ඕනේ. මට නොයේකුත් දේවල් ලැබෙනකොට මං එහෙම කරනවද කියලා මම කියන්නේ මම මෙන්න මෙහෙම කිව්වොත් ඒක හරිය සාධාරණයි. අද ඉඳන් උපේක්ෂා සහගතව ජීවත් වෙන්න ජීවත් වෙන්න කියලා කිව්වොත් ඒක හරිය අසාධාරණයක්. එහෙම කරන්න බෑ. එතනම තියෙනවා සත්පුද්ගල සංඥාවක්. මම සත්‍යයටයි කියන්නේ විශ්ව කරන්න කියලා. නේද? නෑ මේක හැදෙන්න ඕනේ. අපි මේ ධර්මයේ ඇහිලා ඒ ඇහිච්ච ධර්මයට අනුව බුදුජාන් වහන්සේගේ ධර්මයේ ඇහිලා ඒ ධර්මයට අනුව ක්‍රියාත්මක භාවයට ගිහිල්ලා මේ సంతානය අටලෝ දහම හමුවේ සැලෙන්නේ නැතිව තියනවාද කියලා විමසන්න උපකරණයක් විමසනවා වාගේ අර මං කියවනේ මේ කරන්ට් එක ලීක් එකක් තියෙනවද කියලා බලනවා කියලා. අන්න ඒ වගේ කාන්දුවක් තියෙනවද කියලා බලන්න මේක කාන්දු වෙනවද? සැප දුක් හමුවේ කාන්දු වෙනවද? යසායස හමුවේ කාන්දු වෙනවද? ලාභ ලාභ හමුවේ කාන්දු වෙනවද? නිന്ദා ප්‍රශංසාම හමුවේ මේක සැලෙනවද කියලා බල බල සැලෙනවා නම් මොකද කරන්න ඕනේ? අද සැලුණා. අද සැලුණා නම් පින්නත් මේ ඊට පස්සේ ටිකක් වෙලා යද්දි හරි ගියා. එහෙනම් වැරදීම වෙලා කියලා තේරුම් ගන්න. වැරදිලා. අන්න ඒ වෙලාවේ සැලුණා. මෙන්න මේ දුක හැමුවේ මගේ හිත සැලුණා. දැන් ඒක මට අඩු වෙලා ගියා. දැන් සැලෙන්නේ නැත්නම් ඒක අඩු හින්දා. හැබැයි එවැනි දුකක් ආයතරයක් ආවොත් ආය සැලෙනවා. එහෙනම් මගේ හිත සැලෙන ස්වභාවය තියෙනවා. මගේ හිත සැලෙන ස්වභාවය තියෙනවා. එහෙනම් මම මොකද කරන්න ඕන? අන්න ඒක නොසැලෙන ස්වභාවයකට පත් කරගන්න ඕනේ, හදාගන්න ඕනේ. ඒකට මොකද කරන්නේ? ඉස්සෙල්ලාම ගොඩ බෙහෙත කරගන්නවා. ලෙඩේ හැදෙනවා නම්, වේවුදුල්ල තියෙනවා නම් ගොඩ බෙහෙතක් කරලා බලනවා. නේද? ගොඩ බෙහෙත කියන්නේ Taman දන්න දෙයක් කරලා බලනවා. දැයිනම් ප්‍රශ්න හම්බෙන්න යනවා. ඒ වගේ Tamanගේ හිත සැලුනා නම් Taman දන්න බෙහෙත් ටික දැනට ධර්මයෙන් දන්න දේවල් වගේක් තියෙනවා. අනිත්‍ය සංඥාව දන්නවා, අනාත්ම සංඥාව දන්නවා, අසුභ සංඥාව දන්නවා. නේද? එතකොට ඒ වගේ දන්න දෙහෙරක් කරගන්නවා. හරියන්නේම නැහැ. හරියන්නේම නැහැ. එතකොට මොකද කරන්න ඕනේ? කල්යාණ මිත්‍රෙක් හොයාගෙන යන්න ඕනේ. ඊළහල බලන්න ඕනේ. මොකද ඇය දැන් කරන්නේ මේක සැලෙන එක නවත්තන්න බෑනේ කියලා. හරි. අන්න ඒ විදිහට බල බල බල බල බල බල මේ උපේක්ෂාව කියන එක හදාගත්තොත් වෙනත් අපි ලං වෙන්නේ කාටද? රාතන් වහන්සේගේ රාතන් වහන්සේගේ సంతාණයට ලෝකේ නිවැරදි වෙච්ච సంతාණය රාතන් වහන්සේගේ సంతාණයයි නිවැරදි වෙච්ච సంతාණය රාතන් වහන්සේගේ సంతාණයයි හරි විදිහට ක්‍රියාත්මක වෙන මානසිකාරය රහතන් වහන්සේගේ මානසිකාරයයි. හරිද? ලෝකේ රූප ශබ්ද ගන්ධ රස හමුවේ නිවැරදි විදිහට වැඩ කරන උපකරණය තියෙන්නේ රහතන් වහන්සේටයි. මගේ උපකරණයේ අපගමන තියෙනවා. ඇදවීම තියෙනවා. හරිද? හරියට උත්තරේ හම්බෙන්නේ නෑ මට. සංඥා විපල්ලාස තියෙනවා. එහෙනම් ඒක නිවැරදි කරගන්නයි හැම පැත්තකින්ම Taman දන්න විදිහකට මේක මිම්මක් කරලා ගන්න ඕනේ. උපේක්ෂාව කියලා කියන්නේ මිම්මක් කරලා ගන්න ඕනේ. මිම්මක් කරලා ගන්න ඕනේ. එතකොට තමයි එතකොට තමයි අපිට පුළුවන්කම ලැබෙන්නේ නිවැරදි ආකාරයට රහත් හිතට සමීප වෙන්න. රහතන් වහන්සේගේ సంతාණයට සමීප වෙන්න. ඒකින්ද මේ උපේක්ෂාව ඇති කරගත යුතු ආකාර 10ක් තියෙනවා පිළිගන්න. ඒ 10 පිළිබඳ අපි කෙටියෙන් සාකච්ඡා කරමු. පළවෙනි එකට කියනවා දලංගු උපේක්ෂාව කියලා. කඩාංගු උපේක්ෂාව කියලා කියනවා. මේ ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රියන් වලින් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන්නේ ආදරය ආදී දේවල් ඊර්ෂියාව ක්‍රෝධ වෛර මාන්න දැනෙන්නේ කොහෙද මනසට එතකොට ඇහැට රූප කනට ශබ්ද නාසයට ගන්ධ දිවට රස ශරීරයට පහස මනසට ධම්ම මෙන්න මේ හය අංග අංග හය නැත්නම් ආයතන හයට බාහිර ආයතන වලින් නොයේකුත් දේවල් ලැබෙනකොට හිත මධ්‍යස්ව පවත්වා ගැනීමට කියනවා තලංගූපේක්ෂාව. හරිද? එතකොට දැන් මොකද කරන්න ඕන? අන්න බලා ගන්න ඕන. දැන් 6කට බෙදලා 6කට බෙදලා තමන් පරීක්ෂා කරනවා. කොහොමද මට රූප හමුවේ කොහොමද? ශබ්ද හමුවේ කොහොමද? ගන්ධ හමුවේ කොහොමද? රස හමුවේ කොහොමද? ස්පර්ශ හමුවේ කොහොමද කියලා? ධම්ම හමුවේ කොහොමද කියලා සැලෙන්නේ නැතුව ඉන්නවාද? ඉතින් මේක ඉහළ මානසික තත්වයකට තමන් පුරුදු පුහුණු කරලා අපේ වැරද්ද අඩුම ගානේ. නේද? සැලීම ලොකුයි නම් හිතන්නවත් බැයි නම් මේ හාමුදුරුවෝ කියන දේ හිතන්නවත් බැහැ. ඉන්නත් මේ අත දන්නවද? ඒ වෙනකොට ලංකාවේ හරිද? ඔය අටලෝ දහමට සැලෙන්නේ නැතුව ඉහළ පුහුණුවක් ලබා ගත්ත උත්මයෝ නැහැ කියලා හිතන්නේ. නේද මම ආයෙ මතක් කරන්නම්. මහා උත්තරම ක්‍රියාවක් මහා උතුම් ක්‍රියාවක් උතුම් මිනිස්යෙක් පිළිබඳව නැවත නැවත මතක් කිරීම නින්දාවට කාරණාවක් නෙවෙයි. නේද? අපවත් වෙච්ච මේ ආසන්නයේ අපවත් වෙච්ච නායනි අරිදම්ම ස්වාමීන් වහන්සේ 2011 වර්ෂයේදී ඒ වස් කාලයේදී කිසිම අකුසලයක් නැතුව ජීවත් වුණා කියලා. මම මේක හැම වෙලෙම මතක් කරනවා. අද මතක් කරන්නේ නැතුව ජීවත් වුණා කියලා උන්වහන්සේම ප්‍රකාශ කරනවා. එහෙනම් බලන්න ඉන්ද්‍රිය හය හමුවේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන ඒවා ලැබුණාද නැද්ද ලැබෙනවද නැද්ද ආහාරයක් දැකීමෙන් ප්‍රිය කෙනෙක් දැකීමෙන් අපේ කෙනෙක් දැකීමෙන් නේද කෙනෙක් උන්වහන්සේ ඉන්න තැනට ඇවිල්ලා උන්වහන්සේගේ සමහර විට තියෙන මේ බුලත් තට්ටුව එහා එහා පැත්තෙන් තිබ්බා වෙන්න පුළුවන් හරිද අඩික්කම මේ පැත්තකින් තිබ්බා වෙන්න පුළුවන් හ්ම් හිතන්නකෝ පොඩ්ඩක් නිවසේදී ජීවත් වෙන්න මොකද වෙන්නේ කියලා මම පිළිවෙලකට තියෙන දේවල් කවුරුහරි ඇවිල්ලා ඇද්ද නේද නැත්නම් හිතුවක්කාර විදිහට ඒ කුටිය පැත්තට කට්ටිය ගියා වෙන්න පුළුවන්. හ්ම්. භාවනාවට බාධා වෙන විදිහට හැසිරුණා වෙන්න පුළුවන්. මේ කිසිම තැනකදී මාත්‍රයේ අකුසලයක් උපදින්නේ නැතුව ජීවත් වුණා කියන්නේ මාස 3ක්. එල්ලමද කියන්නේ? නේද? එල්ලමද්ද කියලා බලන්න. එතකොට රහත් උත්මයේගේ ලක්ෂණ තියෙන්න ඕනද නැද්ද? නමුත් මේ රහත් උත්මයෙක් නෙවෙයි. නේද? එතකොට රහතන් වහන්සේ නමක් කියලා කවුරු හරි කෙනෙක් කියනවනේ. හැම වෙලෙම අපි බලන්න වෙනවා මේ උපේක්ෂාව විභේද. ඇයි රහතන් වහන්සේ සංස්කාරයන්ගේ යථාභූත ස්වરૂපය අවබෝධ කරගත්ත කෙනෙක්. හරිද? අවබෝධ කරගත්ත කෙනෙක්. ඉතින් ඒකින්ද ආඩවත් නින්දා පහස කරන්නේ නෙවෙයි පින්නන්නේ. අපි බෞද්ධත්වයේ විදිහට රහතන් වහන්සේගේ ස්වභාවය හැම වෙලෙම ප්‍රත්‍යක්ෂ කරන්නේ. හරිද? අවරුණෝ රහත්යයි කියනවා නම් උන්වහන්සේව නේද? මොකද අපි නැත්තම් වැරදි අවබෝධයකට යන්න පුළුවන්. රහතන් වහන්සේ නමක් කියලා කොතන හරි ප්‍රකාශ කරන කෙනෙක් තුළ එවැනි ලක්ෂණ විද්‍යාමාන වෙනවා නම් මම ඉදිරිපත් වෙන මේ අත්ත් එක්ක ගිහිල්ලා දණ්ඩ නමස්කාරයෙන් වන්දනා කරලා නේද? හැබැයි ඒ විනයානුකූලවයි. නේද? වස් වලින් නේද? අද රහතන් වහන්සේලා ආදිස්සෙම කියන වස් ඒ මොනවද වස්? එහෙම ඒවා තියනවාද? කියලා. ඉතින් විනය ප්‍රතික්ෂේප කරන්න පුළුවන් කම නැහැ. රහතන් වහන්සේ විනයට යටයි. නේද? මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ කියලා කියන්නේ නේද? දූතාංගලාරින් අතර අගතන්පත්. රහත් වුණාට පස්සේ දූතාංග ආරක්ෂා කරේ ඇයි? අන්න සංස්කාර උපේක්ෂාව ඇති කරගෙන ඒ සංස්කාර උපේක්ෂාව අන් අයට ආදා ඇති කරගන්න විදිහ පිළිබඳ අන් අයට ආදර්ශයක් වීම සඳහා. ඉතින් ඒකින්ද අපි හැම වෙලේම බලන්න ඕනේ අපේ හිත අන්නෙතෙන්ට ගන්න මේ ඉන්ද්‍රියන් හයෙන් මගේ උපේක්ෂාව කැඩෙනවද කියලා හැම වෙලෙම හැම වෙලෙම විමසන්න ඕනේ අන්න ඒ ඉන්ද්‍රියන් හය තුලින් ලැබෙන බාහිර අරමුණු වලදී උපේක්ෂාවේම හිත පවත්වාගෙන වාසය කිරීමට කියනවා සඩාංග උපේක්ෂාව කියලා. හරිද? ඒ එහෙම ඒ ඒ සඩාංග උපේක්ෂාව හැම මොහොතකම තමන් අපි ඉන්ද්‍රිය සංවරය කියලා කතා කරන්නේ. නේද? ඉන්ද්‍රිය සංවරව තබා ගැනීමටත් එහා ගිය කාරණාවක් වෙනවා මේක. ඇයි නේද මාත්‍රයක්වත් හිත සැලෙන්නේ නැතුව තියාගන්න. ඉතින් මේකට හැම වෙලෙම විදර්ශනා කරමින්, අර්මය ගැන මෙනෙහි කරමින් අපි එක කරගන්න විදිහ සාකච්ඡා කරමු. ඒ ලැබෙන ලැබෙන දේවල් මට අයිති නැති දේවල් කියලා. දැනගෙන මේවා කරේ ඇලුනා කියලා මට මේවා හිතන්නකො මං යමක් කරේ ඇලුනා කියලා මට ඕන හැටියට පවත්වා ගන්න බෑ. ගැටුණා කියලා මට ඕන හැටියට පවත්වන්නත් බැයි නම් වැඩ නැහැනේ. ඒ ටික දැනගත්තාම හොඳටම හොඳටම ප්‍රමාණවත් උපේක්ෂාවෙන් වාසය කරන්න. එහෙනම් ඉන්ද්‍රියන් තුලින් ලැබෙන දේ. ඊළඟට පින්නන්නේ දෙවෙනි උපේක්ෂාව තමයි බ්‍රහ්ම විහාර උපේක්ෂා කියලා කියන අර අපි දන්නවා බ්‍රහ්ම විහාරී කියලා කියන්නේ බ්‍රහ්මයාගේ නේද ඒ කියන්නේ සතර බ්‍රහ්ම විහරණයෙන් යුක්ත වාසය කිරීම. ඒකට අපි ඒක නේද බ්‍රහ්ම ලෝකවල උත්පත්ති ලබන්න හේතුවක් වෙනවා කියලා අහලා තියෙනවා. එතකොට සතර බ්‍රහ්ම විහරණ වලින් එකක් තමයි උපේක්ෂාව කියලා කියන්නේ. තමන් අපි හරියට මෛත්‍රී භාවනාව කරනවා. නමුත් ධර්මයේ මුදිතා භාවනාව. හරිද? එතකොට ඒ වගේම කරුණා භාවනාව, වගේම උපේක්ෂා භාවනාව කියලා කිව්ව තියෙනවා. උපේක්ෂාව කියන්නේ අපේ හිත තුළ උපදිනා වූ චෛතසිකයක් නැත්නම් හැඟීමක්, චේතනාවක්. හරිද මේ උපේක්ෂාව පැතිර වාසය කරන්න පුළුවන්. පතුරාගෙන වාසය කරන්න පුළුවන්. දස දිශාවට පතුරාගෙන වාසය කරන්න පුළුවන්. අර තමන් මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර මොකද කරන්නේ උපේක්ෂාව පතුරනවා පින්වත් මේ මම මේ ලෝකේ ඕනෑම තත්වයක් යටතේ නොසලී ඉන්නවාය කියලා තමන්ගේ අතීතය මෙනෙහි කරමින් ඒ වගේම දස දිශාවන් මෙනෙහි කරමින් අතීත අත්දැකීම් අනුව අනාගතයේ එළඹෙන්න තියෙන දේවල් මේ හැමතැනකදීම මට උපේක්ෂා සහගතව වාසය කරන්න පුළුවන්ද කියලා Tamange හිතෙන් විමසමින් විමසමින් විමසමින් බැරි තැන්වල නැවත උපේක්ෂාව සකස් කරමි. මට ඒක බලන්න ඒ විදිහට මෙනෙහි කරනවා. දැන් අතීතය අපි අතීතය මෙනෙහි කළ යුතුයි. බොහෝ දෙනා කියන අතීතය අතහැරලා දාන්න කියලා. අතීතය කින්නත් මේ අතහරින්න ඕනේ. අතීතය ලුහු බඳිනවා නම් සිද. හරි? අපි අතීත ප්‍රත්‍යවේක්ෂා කර කර කර කර කර කර බලන්න ඕනේ. නිකම් අතීතේ අතහැලා දැන් මේ මං තේරෙන්නේ නැති මේ කාරණා මොකද වර්තමානයේ ජීවත් වෙන්න කියලා කියනවා. හරිද වර්තමානයේ හිත පවත්වන්න කියලා කියනවා. මම දැන් කියන්න බලන්න මේ අත්තන්ට. මේ පොඩ්ඩක් වර්තමානයේ හිත පවත්වනවාද බලන්න පොඩ්ඩක්. නේද? වර්තමානයේ හිත පැවැත් වෙන විදිහට මම මොකද කරන්න ඕනේ? මගේ හිත සකස් කරන්න. එහෙනම් මොකද කරන්න ඕනේ? මම යනවා මගේ අතීතයට. හරිද? අතීතයට ගියාම ඔන්න බලන්න මම කියනවා මේ අත්තන්ට මෙන්න මේ වගේ උපක්‍රමයක් බලන්න මෙන්න මේ වගේ උපක්‍රමයක් කරොත් මොකද වෙන්නේ කියලා. හොඳට බලන්න ඉතින් සත්‍යවාදීව බලන්න. හරි. මං කියන මේ අත්තන්ට අද උදෙන් පටන් අරගෙන අතීතයේ මෙනෙහි කිරීමක් කරන්න. පට්ටිගේ හාමුදුරන්ට වැරදිලා මේ මොකක්ද මේ කරන් හදන්නේ අතීතයේ මෙනෙහි කරන්න ඕනේ නැහැ නේ අතීතේ අතහරින්න දෙන්නේ කියලා. ඔහුගේ තියනවද නැද්ද තුවාල වෙච්ච තැන? හොඳයි වර්තමාන වේදනාව ඇති වෙනවාද නැද්ද මං කියනවා මෙහෙම කවුරුහරි කම්බුලට ගහුවා මට දැන් අවුරුද්දකට ඉස්සෙල්ලා කම්බුලට ගහුවා කවුරුහරි හිතවත් කෙනෙක් දැනුත් මතක් වෙනකොට මොකද ඇතත් රිදෙනවද නැද්ද දැනුත් හිත රිදෙන එක මතක් වෙද්දී ආන්න ඒක අතීත වේදනාවද වර්තමාන වේදනාවද අතීත වේදනාවද වර්තමාන වේදනාවද ඒක වර්තමාන වේදනාවක්. ඇයි මේ දැන් ඇති උනේ? නේද? හැට හේතුව අන්න හරි. එහෙනම් අතීතයේ වෙච්ච දේවල් හින්දා මගේ උපේක්ෂාව නැති වෙනවා. අනේ මට නිකන් ඉන්න බෑ. එහෙනම් මම මෙන්න මෙහෙම උපක්‍රමයක් කරනවා. මේක මේ වෙනකන් ඉන්නේ නැහැ කරනවා. අතීතයේ සැපයට දුක්ඛයට ගිය දේවල් වගේක් වෙනවා මගේ ජීවිතේ. නේද? බොහෝ සැප විඳ අවස්ථා කියලා ඇලිත තැන් වගේක් තියෙනවා. බොහෝ දුක් විඳ අවස්ථා කියලා ගැටිත තැන් වගේක්. අන්න ඒ රාගයේදී උපේක්ෂාව. ඒ වගේම සිද්ධිද නැද්ද අනාගතේ එන්න තියෙන්නේ? මගේ හිත ඒ පැත්ත ලුහු බැඳමින් ලුහු බැඳමින් අනාගතේ ඒවම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ගැටිච්ච තැන් නොවේවා කියලා ප්‍රාර්ථනා කරන අතරවාරේ ඇලිච්ච තැන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අන්න ඒක ප්‍රාර්ථනා කරනවාද ප්‍රාර්ථනා කරනවද? ප්‍රාර්ථනා කරනවා. අන්න ඒකින්ද අපි උපක්‍රමයක් යොදනවා මගේ අතීත තුවාල ටික. හරිද මම ඒවට කියන්නේ තරු පෙනිච්ච තැන් කියලා. අර අතීතයේ තියෙන පරු කෙනෙක්ට තැන්. අර සැලිච්ච තැන්. එතන උපේක්ෂාවෙන් නැතුව සැලිච්ච තැන් තියෙනවා සැප දුක් හමුවේ. අන්න ඒ තැන් ටික හොයාගන්න. හරි? ඒ තැන් ටික හොයාගන්න ඊයෙන් පටන් අරගෙන මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන යනවා. මේ භාවනා කරන කෙනා. මෙනෙහි කර කර මෙනෙහි කර කර යනකොට අන්න සැලිච්ච තැන් හම්බ වෙනවා. සැපහින්දා හෝ දුක්හින්දා හෝ ලාභහින්දා හෝ අලාභහින්දා හෝ අටලෝ දහමින්දා සැලිච්ච තැන් හම්බ වෙනවා. අන්න ඒ සැලිච්ච සිද්ධිය ගන්නවා. අරගෙන ඒක විදර්ශනා කරනවා. හරිද? ඒ සැලුනේ ඇයි කියලා බලනවා. එතකොට ඒකේ වේදනාවේ අනිත්‍ය දැක්කේ නැති හින්දා මං සැරිලා. සංඥාවේ අනිත්‍ය අනාත්මය දැක්කේ නැති හින්දා මං සැරිලා. සංස්කාරයේ අනිත්‍ය අනාත්මය දැක්කේ නැති හින්දා මම සැරිලා. දුක දැක්කේ නැති හින්දා සැරිලා. ඉතින් කියනවා නම් අවිද්‍යාව හින්දා සැරිලා. අතුරාර්ය සත්‍ය ධර්මයට අනුකූලව ඒක දිහා බලන්න බැරි වෙච්ච හින්දා සැරිලා. ආදීනවය දකින්න බැරි වෙච්ච හින්දා සැරිලා. අසුබය දකින්න බැරි වෙච්ච හින්දා සැරිලා. ආ මොකක් හරි උපක්‍රමයක්. දැනට ඉගෙනගෙන තියෙන මොකක් හරි උපක්‍රමයක් යොදලා ධර්මයෙන් අන්නර අතීත සිද්ධිය දිය කරලා දාන්න. මොකද දිය කරලා දානවා කියන්නේ. ඒක මගේ මට නැවත මතක් වෙනකොට ආය දුකක් උපදින්න නැති වෙන්න, සැපක් උපදින්න නැති වෙන්න, සැලෙන්න නැති වෙන්න, ඇලෙන්න නැති වෙන්න, ගැටෙන්න නැති වෙන්න සකස් කරා යතන. ඉතින් පරණ තුවාලේ හොඳ කරා. නේද? හ්ම් සමහර අය කියනවා මම අතීතේ අමතක කරලා දාලා තියෙන්නේ හැමදෙරුවනේ. හ්ම් අමතක කරලා දාලා තියෙන්නේ. ඒ හින්දා ඔව්වා මතක් කරන්න බෑ. මම කියන අතීත මෙනෙහි කිරීමක් කරන්න කියලා භාවනා කරන අයට කියන අතීත මෙනෙහි කිරීමක් කරන්න කියලා. එතකොට කියනවා නෑ නෑ ඒක බෑ ඒක බෑ මම ඒව අමතක කරලා දාලා තියෙන්නේ. මේ මොකද්ද මේ කරන්න යන්නේ? හරිද? අවුරුරි හොඳ කෙනෙක් ගෙදර එනවා. අපි ගෙදරට එක්ක යනවා වැඩගත් පිරිසක්. එක්ක යනකොට බලනකොට මිදුලේ වර්ෂස් වගේක් දාලා බල්ලෙක් ඇවිල්ලා. එමට අරන් දාන්න වෙලාවක් නෑ කට්ටිය අර හරියනවා. මම ඉක්මනට කරන්නේ මොකද්ද? ඔය ගල් ටිකක් හරි මොකක්ද දාලා වහලා දාන්න. නේද? වහගාපම తాවකාලික යටපත් වෙනවා තමයි. නමුත් ඔය වෙලාවේ හරි ඒක ඇවිස්සලා ගම ගහනවා ආයතරයක්. එහෙනම් මොකද කරන්න ඕනේ? ඔය වෙලාවේ හරි ලද විතක අරන් දාන්න ඕනේ. නේද? අන්නේ වගේ අතීතයේ තියෙනවා වර්ෂස් කරගත්ත තැන් වගේ. නේද? මොනවද ඒ තැන් ඇලිච්ච සැපය, සැප සහ දුක්වල ඇලිච්ච ගැටිච්ච තැන් වගේක් වෙනවා. ආන් ඒ වර්ෂස් වල ටික අයින් කරන්න ඕනේ. අයින් කරන් ඒවාමයි මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර රාගයේහි ඇලුනා නම් අසුබය මෙනෙහි කරලා ඒක අයින් කරනවා. එතකොට ඊට පස්සේ ඒ සිද්ධිය ආයතරයක් මතක් වෙනකොට තමන්ගේ හිතේ නොසැවෙන ගන්නට එන්න ඕනේ. ඒකේ කාය පිටින්න ඕනේ. හරිද? ඒ විදිහට තමන්ගේ අතීතයේ දේ කළ හරින්න. මේක කරන්න තමයි අපි ධර්මය ඉගෙන ගත්තේ. මේක කරන්න තමයි සත් අනුපස්සනා ඉගෙන ගත්තේ. මේක කරන්න තමයි අපි නේද දස සංඥා ඉගෙන ගත්තේ. මේක කරන්න තමයි අපි සතර කමඨහන් ඉගෙන ගත්තේ. මේකට තමයි අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් හැම දෙයක්ම ධර්මයේ තුල ඉගෙන ගත්තේ. මොකද අතීතයේ මට වෙච්ච හැදියමයි අනාගතේ නැවත වාරයක් නැවත නැවත එන්නේ. එහෙනම් මට කියන්න බලන්න උපේක්ෂාව හදාගන්න අන්නේ විදිහට ඒ හැම පැත්ත ගැනම මෙනෙහි කර කර මෙනෙහි කර දස දිශාවම මෙනෙහි කර කර මේ පැත්තෙන් මෙහෙම වුණොත් මෙහෙම වුණොත් කියලා කිසිම දෙයකට සැලෙන්නේ නැති විදිහට අපේ හිත සකස් කරගන්න භාවනාවකින් නේද මෙනෙහි කිරීමකින් පුළුවන් දෙයිද අන්න ඒකට කියනවා බ්‍රහ්ම විහාර උපේක්ෂාව හරිද? මේ උපේක්ෂාව වර්ධනය කරා. උපේක්ෂාව කියන චේතනාව වර්ධනය කිරීමට කියන බ්‍රහ්ම විහාර උපේක්ෂාව. හරිද? ඒතර බ්‍රහ්ම විහාර උපේක්ෂාව સિદ્ધ කරගත්තොත් කඩාංගු උපේක්ෂාව හැදෙනවද නැද්ද? අන්න බලන්න බ්‍රහ්ම විහාර උපේක්ෂාව හදාගත්තොත් වෙනවා මේ කඩාංගු උපේක්ෂාව කියන එක හැදෙනවා. ඒ වගේම තමයි ඊළඟ කාරණාව බොජ්ජාංග උපේක්ෂාව කියන එක. ගොජ්ජංග ගැන කතා කරමින් ඉන්න වෙලාව. හරි? එතකොට මේක අපිට අවබෝධය සඳහා අවශ්‍ය වෙන දේවල් සමතුලිතව පවත්වා ගැනීම. හරි? විවේක නිස්සිතං, නිරෝධ නිස්සිතං, ඔස්සග්ග පරිණාමයෙන් කියලා මම බොහෝ විස්තර කරන්න ගොජ්ජංග ගැන. මේ තමයි පින්නත් මේ මේ නොයේකුත් බෝධිඅංගයන් එක සමබවට පවත්වා ගනිමින් අපි කතා කරා මේ ගැන මම ගොඩක් කලක් කියන්න යන්නේ නැහැ. මතකද කතා කරා මේ පිළිබඳව වීරිය වැඩි කරගන්නේ නැහැ නේද? එතකොට ඒ විදිහට එක එක එක අවස්ථාවේ ඉන්ද්‍රියන් සම පවත්වා ගන්න ඕනේ කියලා. එතකොට මේ තමන් තුළ ඇතිවන්නා වූ ඒ ඒ ඒ ඒ බෝධිංගයන්ට අදාළව ඇතිවෙන සකස් වීම සමතුලිතව ඒවායි දැන් අපි හිතමුකෝ කෙනෙකුට සමාධිය ඇති වෙනවා. සමාධිය ඇති වෙනකොට සමහර ඇත්තෝ භාවනාව කරගෙන යනකොට ඒකාග්‍ර වෙනවා හිත සංසිඳීගෙන යනවා වගේ තේරෙනවා නොලබපු අත්දැකීමක් ලැබමින් ඉන්නවා වගේ තේරෙනවා අතුලාන්ත සැහැල්ලු බවත් එක්ක ප්‍රමාණිකූලව තමන්ගේ හිත මොකද වෙන්නේ පස්සද්ධියටපත් වෙන ගතිය අත්දැකීමින් ඔන්න භාවනාව වර්ධනය වෙගෙන යනකොට මොකද වෙන්නේ හුඟක් අය මේ මොකක්ද වෙන්න යන්නේ වැඩේ හරි තමයි කියලා අන්න මොකද වෙන්නේ උපේක්ෂාව නැති හරිද අය ලොකු කලබලයක් ඇති වෙනවා එයා බොහොම හදිස්සි සමහරයත් භාවනා කරන්න ගියාම හරි හදිස්සි හරි එතකොට මොකද වෙන්නේ අන්න අර තිබ්බ ටිකක් තිබ්බ ටිකක් නැති යනවා හිතන සංසුන් වෙනවා සමහරයත් හරියට හරියට හරියට වීරිය උපදවාගෙන උපදවාගෙන වීරියට හේතු වෙන දේවල් විතරක් විතරක් විතරක් මෙනෙහි කළා මෙනෙහි කළා මෙනෙහි කළා මොකද කරන්නේ අධික වීරයක් හදා ගන්නවා ඒකත් එක්ක හිතේ සංසුන් බව නැතිලා යනවා. Tamanට Tamanට උපදින මේ අවබෝධයට හේතු වෙන අංග හමුවේ විශේෂයෙන් ධම්ම විජය සම්බෝධ්‍යංගය කියලා කියන මේ තියුණු නුවණ ඇති වෙන ඇත්තෝ සමහරලාට ඒ නුවණ හින්දාම සිහිය නැති කරගන්නවා. හරි? ඒ නුවණ හින්දා මොකද ඕන කෙනෙක් දැන් මං කියලා හිතන්නකො. මට ලොකු නුවණක් ඇති වෙනකොට මං හිතනවා මට ඕන කෙනෙක් කරදන්න පුළුවන්. කිසිම කෙනෙකුට මාත් එක ධර්මයේ කතා කරන්න දෙන්න බෑ කියලා මම අදහසක් ඇති කරගන්නවා. ඇති කරගෙන මොකද කරන්නේ? ම්ම් මේ ඒකත් එක්ක වැඩ වෙලා තියෙන්නේ මොකද්ද? උපේක්ෂාව උපේක්ෂාව නැතිලා සිහිය නැතුණා. අන්න බලන්න මේ බෝධියට හේතු වෙන අංග හින්දා ඒක සමාධිය හින්දා ඔක වෙනවා සමහර අය. ඒකත් එක්ක හොඳ චිත්ත ඒකාග්‍රතාවයක් වෙලා. ඒ චිත්ත ඒකාග්‍රතාවය හින්දා කෙලෙස් අඩු වෙලා. හරිද? නමුත් එයා හිතනවා නැහැ. මෙතන ඉන්න කිසිම කෙනෙකුට මේ ලංකාවේ කිසිම කෙනෙකුට මට තරම් සමාධියක් නැහැ. මං විතරයි මේ සමාධියක් දෙන්නේ. හරිද? සාමාන්‍ය වැඩ කරන සාමාන්‍ය විදියට ඉන්න ඉතා අහිංසක අම්මා කෙනෙක් ඇවිල්ලා කියනවා මගේ ශරීරය පස්සද්ධියටපත් වුණා. මට මෙහෙම වුණා මෙහෙම වුණා. එතකොටම හිතන්නේ කොහොමද මේ මෙයා පහත් කෙනෙක් මෙයාට මේක වෙන්න බෑ අද මට වැඩිය බොහොම පල්ලෙහා තමයි මෙයා ඉන්නේ කියලා ඒ කෝණයෙන් එයා දිහා බලනවා. ඒ මොකද තමන්ගේ හිතේ ඒ තමන්ගේ සමාධිය පිළිබඳ උපේක්ෂාවක් නෑ. ඒක තවත් සැකසීමක් කියලා උපේක්ෂාවක් නෑ. අන්න ඒ වගේ බෝධි අංග ටික හත් පැත්තකින් වර්ධනය වෙලා යනකොට පින්වත්නි ඒවා ඒකෙන්ම ඒ කෙරෙහිම ඇති වෙන උපේක්ෂාව කියන්නේම බෝධි අංගයක් වෙන්නේ ඒකයි. ඒකටම කියනවා ඒ උපේක්ෂාව කියන බෝධියංගේම එතකොට විතර බොජ්ජංග උපේක්ෂාව කියලා සඳහන් වෙන්නේ. ඒතර බෝධියට අවශ්‍ය කරන මේ අවබෝධයෙන් අවබෝධය සඳහා අවශ්‍ය කරන උපේක්ෂාවක් කියනවා බොජ්ජංග උපේක්ෂාව කියලා. ඉතින් අපි තේරුම් ගන්න ඕන තව හතක් තියෙනවා විස්තර කරගන්න. ඒකට ගැටලුවක් නැහැ. නමුත් අපි කෙසේ වෙතත් තේරුම් ගත යුතු තියෙනවා. මොකද අපි ටිකක් වැඩිපුර කතා කරනවා නේද? ඕනද නැද්ද? අරුණු දැන ගැනීමත් අවශ්‍යයි වෙනවා. කරුණු දැනගත්තාම හරි ඒ කරුණු ඔස්සේ අපේ හිත දුවනවා. කරුණු ඔස්සේ අපේ හිත දුවනවා. ඒ යම් ප්‍රමාණයකට බහුසුතභාවය නැත්නම් ධම්ම විජේ බොජ්ජංගය කියන එකට අවශ්‍ය කරන නුවණ ඇති කරගන්න ඕනේ. අපේ හිතවල ඇති වෙන ධර්මතාව පිළිබඳ අපි යම් ප්‍රමාණයක් දැනගන්න ඕනේ. ඉතින් මම උත්සාහ කරනවා මේ දිනවල මේ කරන බොජ්ජංග දේශනාවේදී බොජ්ජංග පිළිබඳ කිය යුතු සියල්ල කියලා ඉවර කරන්න. ඒකයි දැන් මේ 21ක් කොට මම දැන් තව දෙකක්වත් කියන්නේ උපේක්ෂාව ඉවර කරගන්න. එතකොට ඊට පස්සේ අපිට තියෙන්නේ බෝධිඅංගයන්ට ප්‍රතිවිරුද්ධ ධර්මතාවයක් තියෙනවා. බෝධිඅංගයන් නුවණැස ඇති කරනකොට නුවණ නුවණැස නැති කරන එකක් තියෙනවා. බෝධිඅංගයන් උපසමාය ඇති කරනකොට උපසමාය නැති කරන එකක් තියෙනවා. බෝධිඅංගයන් ඥානය ඇති කරනකොට ඥානයේ වහන අන්ධකාරය ඇති කරන දේවල් වගේක් තියෙනවා. ඒවට කියනවා නීවරණ ධර්ම කියලා. හරිද? ඒතර එහෙනම් මේත් එක්කම නීවරණ ධර්ම ගැන අපි සියලු දේ සියලු කාරණා ටික දැනගන්න ඕනේ. එහෙම දැනගත්තම අපිට ලොකු ලාභයක් තියෙනවා. ඒකින්ද අපි කොහොම හරි ධර්මයේ පිළිබඳව ප්‍රායෝගිකව කොපමණ කාලයක් හරි අරගෙන ප්‍රායෝගිකව කළ යුතු දේ පිළිබඳව සාකච්ඡා කරන්න ඕනේ. ඒකින්ද එවැනි ධර්ම සාකච්ඡාවක් මේ හැම දිනාටම ලබා දෙන්න අද දවසේ මේ හිමිදිරි උදෑසන මේ ධර්ම ධර්මය තමන්ගේ නිවසට අරගෙන ඉන්න හේතුුනේ පින්වත් මේ මැදිරියේ ඇවිල්ලා මේ කටයුතු කරන දායකත්වය ලබා දුන්න මේ පිරිස. ඒකින්ද ඒ දායකත්වය ලබා දුන්න අය තමනුත් ධර්මයේ ශ්‍රවණය කරලා අන් අයටත් මේ ධර්මය ලබා දෙන්න ඕනේ කියලා කරුණාවෙන් මෛත්‍රියෙන් කටයුතු කරා. ඒ අත්යන් වෙනුවෙන් අපි හැමදෙනාම ප්‍රාර්ථනා කරමු ධර්ම ශ්‍රවණමය අනිසංසය. මේ දායකත්වය ලබා දුන්න නැත්නම්ට උතුම් නිර්වාණ අවබෝධය සඳහාම වේවා කියලා ප්‍රාර්ථනා ආකාසත්තා චුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛං සාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති